නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සාකෝ පනේ සාතන්හා කත්ත පහියමානා පයියති කත්ත නිරුද්ධමානා නිරුද්ධති රූපං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා පහියමානා පයියති නිරුද්ධමානා නිරුද්ධති දෙන්නේ යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි. අපි මේ වාස්ත උපාසක මාත්‍රු සම්බන්ධ කරගෙන සතියකට වතාවක් වශයෙන් පවත්වාගෙන යන ලබන ධර්ම දේශනා මාලාවේ අද මේ 87 වෙනි අංකයයි. මහා ගතිපඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන පවත්වාගෙන යන ලබන ධර්ම දේශනාවේ අද මේ 87 වෙනි අංකයයි. <coughs> ඉතින් අපි මේ වෙනකොට මූලික සූත්‍රයේ ප්‍රධාන කොටස් බොහෝමයක් සමාර කරලා තියෙනවා අපේ ශක්ති ප්‍රමාණය. දැන් මේ සාකච්ඡාවට භාජනය වෙලා තියෙන්නේ ආර්ය සත්‍ය පබ්බයේ පර්වයේ <coughs> සුත්ත නිරෝධ ආර්ය සත්‍ය සම්බන්ධව. ඒකත් අපි දැන් සති කීපයක් ඇතිරිලා තියෙනවා. කාරණා කාරණා යම් ප්‍රමාණයකට තේරුම් අරගෙන තියෙනවා. දැන් අපි කියන්නේ මේ තථාගත ශ්‍රී සම්බුද්ධ දේශනාව අනුව ඒ එක එක පදයක් අපි යම් ආකාරයකට සමුදේ සත්‍යයට සම්බන්ධ කරලා විස්තර කරාද ඒකම නිරෝධ සත්‍ය වෙනස පිළිගන්නේ කොහොමද? නිරෝධ සත්‍ය වෙනස හේතුවන්නේ කොහොමද කියන එක මූල ධර්ම ඉදිරිපත් කර ගැනීමක් මේ සිද්ධ වෙන්නේ. ඒකදී භාවනා කරන යෝගාවචරයට මේකදී තව ධාරණී කරන්න ඕන විශේෂයෙන්ම විපස්සනා කරන යෝගාවචරයට විශේෂයෙන්ම ගැළපෙන ඒ වාගේම තේරණ ධර්මයක් තමයි යම් තැනකද තෘෂ්ණාව උපදින්නේ එතනමයි නිවැරදි. යම් තැනකද තෘෂ්ණාව පහළ වෙන්නේ නැති වෙනවා නම් එහෙම නැත්නම් ඒ තෘෂ්ණාව දුරු වෙනවා නම් නිවන පහළ වෙනවා නම් වෙන්නේ එතන. ඒක නිසා මෙතන සම්‍යක් දෘෂ්ටියෙන් මෙන්න මේ කාරණාව ඍජු කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා මේ ජීවිතේ හැබෑ වෙනසක් බලාපොරොත්තු වෙනවා. මේ දෙක අතර එක චිත්තක්ෂණයක හෝ එහෙම නැත්නම් දේත වශයෙන් එක අඟලකින් හෝ එහෙම වුණොත් කවදාකවත් කියන්න බෑ බුද්ධයට සම්‍යක් දෘෂ්ටිය තියෙනවා. මේ කියන්නේ තාමත්ම සියුම් ගැඹුරු අර්ථේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා තේරුම් ගන්නට මේකේ තියෙන සාන්දෘෂ්ටිකත්වය. මේකේ තියෙන අකාලික ගතිය, එහි පස්තික ස්වરૂපය. Tamanteම මේ චිත්තක්ෂණියේම මෙතනදීම එක්ක වෙනව නම් වෙනව නැත්තම්. මෙන්න මේ වගේ මේ යටි විඥාමය ස්වરૂපයේ විදුලිමය ස්වરૂපය විපස්සනා යෝගාවතරයට හොඳට වැටහෙන දෙයක් වටහාගත යුතු දෙයක්. ඒ නිසා මේ නිරෝධ සත්‍ය විස්තර කරන සෑම වෙලාවකම ආසන්නයෙන්ම නැත්තම් ඒට පසුබ සකස් කිරීමක් වශයෙන් අර සමුදය කියන දුක හට ගැනීම පිළිබඳ විස්තර කර දීම ඒ දුකේම ප්‍රහාණය විස්තර කර දීම හරීම සමීපස්ත භාවයක් වෙනවා. ඒ නිසා මේ නිරෝධ සත්‍ය සාකච්ඡා කරනකොට මේක ඉස්සර සතිය වල සාකච්ඡා කළා වූ ඒ සමබේ සත්‍යය නැවත නැවත අද ගන්න සිද්ධ වෙනවා. ඉදිරිපත් කර ගන්න සිද්ධ වෙනවා. ඉදිරිපත් කරලා මෙන්න මෙහෙමයි මේ මේ දේවල් වල තෘෂ්ණාව පහළ වෙන්නේ. මෙන්න මෙහෙමයි ඒ ඒ තැන් වල තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා. තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ නිවනට නිර්වචනය. එනිසා මෙතන මේ ප්‍රශ්නේ අහන්නේ සාකෝ කනේසා තණ්හා කත්ත නිරුච්ඡමානා නිරුච්ඡති පහියමානා පහියති ඒ මේ තෘෂ්ණාව කොතැනකන නිරෝධ වේද ප්‍රහාණය ඒ තෘෂ්ණාව ප්‍රහාණය වෙන්නේ කොතැනද නිරෝධ වෙන්නේ කොතැනද රූපං ලෝකේ සිය රූපං සාත රූපං අපි ඊයේ සතියේ ඉස්සල සතිය ගත්තා චක්කුම් ලෝකේ සිය රූපං සාත රූපං කියලා ඒ ඇහැට ගොතුරු වෙන්නා වූ විශේෂ වෙන්නා වූ අරමුණු වෙන්නා වූ රූපයක් දැන් විග්‍රහ කරනවා රූපං ලෝකේ පිය රූපං සාත රූපං මේ රූපය කියන දේ ඇහැට ගොතුරු වෙන වර්ණ රූපය සංඛාන ආකාර වශයෙන් දිස්සන රූපය ප්‍රිය රූප ස්වරූපය ප්‍රිය ස්වභාවයක් ප්‍රිය ස්වරූපයක් තියෙනවා මිහිරි ස්වභාවයක් මිහිරි සුදු මිහිරි ස්වරූපයක් තියෙනවා එත්ති සාකන්නා පහියමානා පහියති එත්ථ නිරුද්ධමානා නිරුද්ධති යම් ආකාරයකට තෘෂ්ණා ප්‍රහාණි වෙනවනම් වෙන්නේ මෙන්න මේ රූපේමයි. නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්න පුළුවන් කමක් තියෙනවා නම් දෙන්නේ එතන. උන් ඕක තේරුම් ගැනීම විශාල සම්යම් දෘෂ්ටිය. විපස්සනා සම්යම් දෘෂ්ටිය. එතින් අපිට මේක අභියෝගයක් කරගෙන අපිට සිද්ධ වෙනවා කොහොමද මේ <clears throat> සර්වඥන් වහන්සේ මේ 84000ක් නම් කරලා තියෙන මේ ධර්මස්කන්ධය තැන් තැන් වල මේ කාරණාව හොඳට විචිත්‍රව නිදර්ශන සහිතව ඉනහර පාණික. අපි ඒකට මේ වෙනකන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය, මහාතලායතික සූත්‍රය වගේ සූත්‍ර ඉදිරිපත් කරගත්තා. වරින් වර පාළුන්ක පුත්‍ර සූත්‍රය සාක්ෂි වශයෙන් ගත්තා. අපි ජීවාරේ අවසාන වෙනකොට මේ මහාතලායතික සූත්‍රය ඉදිරිපත් කරගත්ත අවස්ථාවේ තමයි ගත කරන්නේ හිතියේ. ඉතින් අපිට පුළුවන් එතන ඉඳලා ඉදිරියට යන්නේ. මහා සලායතික සූත්‍රයේ අර වාගෙම තමයි මේ කාරණා හේතු කරගෙන කොහොමද දුකට හේතුව පහළ වෙන්නේ? ඒ කාරණාම හේතු කරගෙන ඒ දුකට හේතු වෙන තෘෂ්ණාව කොහොමද ප්‍රහාණය? ඒ විදිහට පළු දෙකකට තමයි සාකච්ඡාව ඉදිරියට යන්නේ. විග්‍රහය ඉදිරියට යන්නේ. එතනදී අපි ගියේ පාර ඉගෙන ගත්තා චක්කු රූප ඒ වගේම චක්කු විඥාන ස්පර්ශ වේදනා ආදී වශයෙන් ඒක චිත්ත වේදයක චක්කු ద్వාරය හෝ සෝත ద్వාරය හෝ ගාන ජීවහා කාය මන කියන මේ එක එක ద్వාර හයේ මූලිකාංග එක එකක්ගෙන ඉතාමත්ම පවිත්‍රව මේ විස්තර වෙනවා ඒ චක්ෂුසේ වාගේ තමයි රූපය ගත්තත් ඇහැට පොදුරු වෙන විශේෂ රූපය ගත්තත් ඒ රූපය පිළිබඳ අජානං අපස්සං යථා භූතං මේ රූපයමයි අපට තණ්හාව ඇති කරලා සංසාරට බඳින්නත් හේතු වෙන්නේ මේ රූපයමයි අපේ මේ තෘෂ්ණාව දුරු කරලා නිවනට හේතු වෙන්නේ කියන එක ඇත්ත ඇති හැටියෙන් දන්නේ නැත්නම් දැක්කේ නැත්නම් එවැනි කෙනා රූපයක් දකිනකොටම ඒ රූපය පිළිබඳ ඇලීමක් නැතිවීමක් හට ගන්නවා ඇති කර ගන්නවා. සාරාංශය. එහි බැලුවා. ඒ විදිහට යථාභූත වශයෙන් නොදන්නා කෙනාට පංච උපාදානස්කන්ධය රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ උපාදානස්කන්ධය වැඩිවීමකට යනවා ඝන බවල ඝන බහල භාවයකටපත් වෙනවා වඩා වර්ධනයක් සිදු වෙනවා ඒ මොකද මේ රූපයේ පිළිබඳව තියෙන්නේ සාරජ්‍ය හිත බැඳිච්ච ආදර වෙච්ච අභිනන්දනය කරන හිත ඒ නිසා ඔහු තුල පංච උපාදානස්කන්ධයන් දැඩි බවට ඝන බහල බවට පත් වෙනවා මම මාගේ ආදි වශයෙන් අර මිත්‍යා දෘෂ්ටිය නැත්නම් මේ සක්කාය සක්කාය දිට්ඨිය ඉතාරත් දැඩි වෙනවා ඒ මොකද දකින දකින රූපයක් පාට අර විදිහට හිත ඇලි බැඳී ගන්න නිසා ඒ විදිහට තණ්හාචස්ස පුනෝ බයිකානන්දි රාග භාගත යතත්‍ර තත්‍ර අභිනන්දනේ සා චස්ස පවද්දති. ඒ ඒ තැන් වල බැඳෙන පුනර්භවයේ ඇති කරන සුළු තෘෂ්ණාව ඔහු තුළ වැඩෙනවා. ඒ තමයි දුක්ඛ සත්‍ය රූපයක් ඇසුරු කරගෙන ඇති වෙන හැටි. අපි ගත්තොත් මේකේ අනිත් පැත්ත රූපයක් ඇසුරු කරගෙන නිර්වාණය නිවන නිවීම නැත්නම් මේ තෘෂ්ණාවේ ප්‍රහාණය කොහොමද ඇති වෙන්නේ කියලා ඒ තෙන්දි තරවිකද මම කතා කරන්නේ රූපං ඥානපසංගතා භූතං රූපේසුනතාරකේ රූපේ පිළිබඳව මේ රූපේ නිසා මම මේ චිත්තක්ෂණය කිසියම් කරගන්න දෙමකින් තොරව සංසාරේ බැඳෙන්න පුළුවන් බැඳෙන්න මෙතනමයි ගාත් තැන්වල මේක පිළිබඳව විවිධ මත ඉදිරිපත් කරන අත්ෝ පෙර භාවයක් මෙන්න තියෙන භාවයක් දෙකම මෙතන ගැට ගන්නවා ඉතින් එතකොට උගල දෙනකොට හිතෙනවා එහෙමනම් අපිට ඒවා පිළිබඳව දන්නේ නැතුව මේ චිත්තක්ෂණේ නිවන් දකින්න බෑ මේ චිත්තක්ෂණේ මේ ආර්ය පරිශ්‍රණය කරන්න බෑ මේ චිත්තක්ෂණේ භාවනා කරන්න බෑ ඒවා ඉගෙන ගන්න ඕනදෝ ඊයේ වෙච්ච දේවල් පෙර අතීතේ වෙච්ච දේවල් වෙන්න තියෙන දේවල් පිළිබඳව ඔබීලා තියෙන සමීකරණ ගණන් මේ ලයිස්තු කටපාඩම් කරගන්නතෝ බැරිදෝ කියලා උගුරු දෙනේ පසු බහන. අන්නේ පසු බහන නැති කෙනාට තමයි මම සාමාන්‍යයෙන් හඳුන්වන්නේ විපස්සනා යෝගාවචරයි කියලා. අන්නේ එවැනි කෙනාට රූපං ජා රූපේ ඥානං පස්සඤ්ඤතා භූතං මේ රූපය හරියට සර්පයාගේ බෙල්ලෙන් අල්ල ගන්නවා වගේ අල්ලගත්තොත් කැපෙන දමා ගන්නවා සර්පයාගේ වලිගෙන් අල්ලනවා වගේ ඇල්ලුවොත් සර්පයා කාලා නැහින්න පුළුවන් අන්න ඒ වගේ මේ රූපේ තරම්ම නිවනට හෝ කුෂ්ණාවට මේ චිත්තක්ෂණේ සුදු දීලා තියෙනවා ඒක දැන දැක කටයුතු කළොත් කවදාකවත් මේ රූපය පිළිබඳ ආදර හැඟීමක් අභිනන්දනයක් රංජනයක් කරන්නේ න සාරජ්‍යති තස්ස <clears throat> පොණෝබරිකානන්දි දාගරාගත මේ විදිහට රූපයේ ඇල්ලුවේ නැත්නම් ඒකේ ආදීනව දක්ිනව මූලා වෙන්නේ නැතුව රංජනය කරන්නේ නැත්නම් ඔහුට අර කලින් කියාපු විදිහට පොණෝබරිකානන්දි දාගරාගත තස්ස තප්ප්‍රාවිනන්දනි සාතස්ස ලපවට්ටා ඒ තෘෂ්ණාව නැවත නැවත භාවයක් ඇති කර දෙන ඒ ඒ භාවයේ රස වින්දනයක් දින දෙන ඒ තෘෂ්ණාවගේ වර්ධනය අතර ඒ මොකද දන්නවා මේ රූපේ නිසා අසම්මූලව සතියෙන් කරව දකින්න බව දන්නේ නැතුව මේක රූපයක් බව දන්නේ නැතුව ඒ රූපය විෂයෙහි සංසාර බහිත වේ. වත්තේට අහුවෙලා රස විඳින ගතියට වැටුනොත් ඒ කාන්තේම මෙතන කුෂ්ණාව වැඩෙනවා පංචපාදානස්කන්ධ වැඩෙනවා මේ සිද්ධිය මේ බ්‍රහ්මුත දේශනේ නිතරම මෙනෙහි කරගන්න පුළුවන් නම් රූපයක් දකින්න අවස්ථාවක් පාසා ඒ රූපයේ උණු උණුව තියෙති ඒ රූපය පිළිබඳව විවිධ කල්පනා වලින් විවිධ මතිමතාන්තර වලින් ඒක බෝ වෙන්නේ මුල් බැස ගන්න ඉඳ නොතබා පහළ වෙනකොටම දකින්නකොටම මම මේ රූපයක් දකින්නේ මේ රූපේ නිසා මට ප්‍රශ්නාව ඇති වෙන්න පුළුවන් පංචපාදානස්කන්ධ ඇති වෙන්න පුළුවන් තෘෂ්ණාව පහළ වෙන්න පුළුවන් කියන ඒ තරම්ම හරියට මේ වැරදිලා විවෘත වෙලා කියන බලවත් විදුලි රැහනක් දැකලා මම මේක අත ගෑවොත් ඒක චිත්තක්ෂණයෙන් මගේ සම්පූර්ණ මුළු ඇඟ සහලවනවා පිළිපොළනවා විදුලි කරේ දුවනවා මැරෙන්න උඩක් පිට තියනවා කියන කෙනෙක් වාගේ මේ රූපයේ විශේෂයි එළඹ සිටි සිහිය තියනවනේ ඒ පුද්ගලයාට කවදාකවත් ඒ රූප විශේෂ ඇලීමක් බැඳීමක් හටගන්නේ නැහැ. ඔහුට ඒ නන්දි රාග සාගත වූ තෘෂ්ණාව හටගන්නේ නැහැ. ඒ නිසා හැම දැකීමක් පාසා, ඇහිීමක් පාසා, රස බැලීමක් පාසා, ගඳ බැලීමක් පාසා, ස්පර්ශයක් පාසා, හිතවිල්ලක් පාසා ඒ ඒ චිත්තක්ෂණේ තානත්ම මතක තියාගන්න ඕනේ අරමුණව අරමුණ උණු උණුවේ පවතිතියි. අරමුණ මතු වෙනකොටම මේ අරමුණ විශේෂයෙන් මට එක්ක නිවාණේ එක්ක සංකාරේ ලැබෙනවා. අපේ සාමාන්‍ය පුරුද්ද තමයි ඒ සංසාරයට බර වෙන විදියට දකින්න රූප, අහන ශබ්ද, ගඳ බලන සුවඳ, රස බලන රස, කායට ලැබෙන පහස, හිතට එන සෑම සිතුවිල්ලක්ම මම මාගේ සංකල්පනාවෙන් පෝෂණය කරනවා. ඒකයි අපිට කිසියම් ගෙවීමක් නැතුව මෙතර දීර්ඝ සංසාර ගමනක් ඉබේම ලැබිලා තියෙන්නේ. අන්‍යයන්ගේ භයානක පාශයක් මේ රූපේ කියලා කියන්නේ <clears throat> ඒ වගේම පාශයක් තමයි මේ ශබ්දේ කියලා කියන්නේ. ඒ වගේම පාශයක් වෙන්න පුළුවන් මේ ගඳ, ඒ වගේම පාශයක් වෙන්න පුළුවන් අපේ උගුලක් වෙන්න පුළුවන් මර උගුලක් වෙන්න පුළුවන් මේ රස, මේ පහස, මේ ධර්ම. මෙතනදී හිතන්න එපා සත්‍ය ධර්මය උනත් පටලවා ගන්න විදියක් නැහැ කියලා. සම්බුත් දේශනාවේ සඳහන් වෙන්නේ ධම්මා පිරේ වික්කවේ පහතප්පා. මානි මතක තියාගන්න මේ ආදරේ ඉගෙන ගන්න ධර්මයක් උඹලා කතා කරන්නේ. පගේ වාදම්මෝ අධර්මය ගැන කුමන කතාවද කියලා. ඒ නිසා විපස්සනා යෝගාවචරයට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන මේ සෑම දෙයක්ම දකින්නේ වරදවල අල්ලාගත්තොත් පිට්‍යාදෘෂ්ටියට වැටුණොත් ඒක ඕන තරම් සංසාරය ඇති කරන්න පුළුවන්. එතනමයි ප්‍රහාණය වෙනවා නම් මේ සංසාර ජනක කුෂ්ණා ප්‍රහාණ වෙන්නේ. ඒ නිසා රූප කියලා කියන්නේ ඉතාමත් බෑ. ඊරණාත්මක දෙයක් විපස්සනා යෝගාවචරය. ඒක දිහා අසතියෙන් අමනෝඥව සම්මූලව සාරජ්‍යව කවදාකවත් බැලීමකින් සතුටක් ලැබෙන්නේ නැහැ. එනිසා මේ මහා කලාතික සූත්‍රයේදී මේ ප්‍රහාණය වෙන දැන් රකලා තියෙනවා යං තස්ස යථා භූතස්ස දිට්ඨි සාස්ස හෝති සම්මා දිට්ඨි මේ රූපයක් දැකලා මේ රූපයේ මට මට තෘෂ්ණා පහළ වෙන්න පුළුවන් අජානං අපස්සං හරියට දන්නේ නැත්නම් හරියට දැක්කේ නැත්නම් ඒ නිසා මම දැනගෙන දැකගෙන මේ රූපේ දකින්න වෙලාවේ මෙනෙහි කරනවා නම් ඒ රූප විෂේ මට තෘෂ්ණාව පහළ වෙන්න බෑ බැඳෙන්න බෑ ආදීනවට හොඳට වැටෙනවා රංජනය කරන්න බෑ එතකොට තෘෂ්ණාව පංචපාදානස්කන්ධ සහිතව තෘෂ්ණාව ප්‍රහාණය ආන්න ඒ කියන යථාභූත දෘෂ්ටියක් යම් කෙනෙකුට තියෙනවා අත් ඇරලා සර්වඥාන්ද දේශනා කරන අන්න ඒකට තමයි සම්බුද්ධ දෘෂ්ටි කියන්නේ මේක කියන්නේ විපස්සනා සම්මාදිට්ඨිය කියලා. ඊට පල්ලෙන් කියනවා සමත සම්මාදිට්ඨිය. ඊට පල්ලෙන් කියනවා කම්මසගත ඥාන සම්මාදිට්ඨිය කියලා. මේ සේරම මෙතුආත්මේ කියන සම්මිය දෘෂ්ටි ඇති වෙන්න නැති වෙන්න මකන්න පහළ වෙන්න පුළුවන්. මාර්ග සම්මාදිට්ඨිය තමයි මේක නැවත නැති නොවන කාලෙට ඉස්තිර සාප වෙන්නේ. ඒකයි කරුවත් යනවාසේ දේශනා කරන්නේ කොහොම හරි. එච්චර මේ කාරණා ගැඹුරකට වැටෙනවනම් මේ ජීවිතයේදීම මේ මාර්ග සම්මාදිට්ඨිය පහල කරගෙන මෙච්චර කල් වසවගෙන ආපු මේ බර මේ වගකීම මේ තියෙන බය මේ වෙන තීරණාත්මක දේ ආය කරදර නොවන තාලයක ආය නැති නොවන තාලයක සම්මිය දෘෂ්ටියක් ඇති කර ගැනීම ස්ථිරකාර භාවයකටපත් වෙනවා ප්‍රතිෂ්ඨිත භාවයට හොඳ ස්ථාවර භාවයකටපත් වෙන්නේ කියලා එහෙම නැත්නම් කොච්චර අපි ළඟ ඒ සම්මත කතා ඥාන සම්මාදිතේ කියන කල කල දේ ඵල ඵල දේ කියන සම්මිය දෘෂ්ටිය. නැත්නම් සමත සම්මාදිතේ නැත්නම් විපස්සනා සම්මාදිතේ පහළ වුණත් ඒක ස්ථිරසාර කරගත්තේ නැත්නම් මාර්ග ඥානයේදී ඌව මැකෙන්න පුළුවන්. නමුත් මෙතන සඳහන් කරනවා යං කස්ස යථාභූතස්ස දිට්ඨි සාස හොති සම්මාදිතේ. මේ රූපය මතම එක්ක නිවන එක්ක සංකාරය. මේ තරමටම මේ ඇහැට පේන රූපේ තීරණාත්මකයි කියලා දන්නවනම් එවැනි සම්මියා දෘෂ්ටියකට තමයි මේ එවැනි දෘෂ්ටියකට තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. යං තස්ස යථාභූතස්ස සංකප්පෝ සාත හෝති සම්මා සංකප්පෝ. මිත්‍යා සංකල්පයෙන් වැළකීලා යම් කිසි කෙනෙකුට නියම සංකල්පනාවක් හිත මෙහෙවීමක් සිදු වෙනවනම් මේ දකින්න හැම රූපයක් පාසම එක්ක නිවනට එක්ක සංසාරයට වැටෙනවා. මේ දෙක අතරමැද තත්ත්වයක් නම් හිතන්න එපා. එහෙම තත්ත්වයක් අහන්න කිසිම දැනක හම් වෙන්නේ එක්ක සංසාරයට එක්ක නිවනට. නිසා හැම චිත්තක්ෂණයක්ම අපිට කියන්න පුළුවන් ක්ෂණ සම්පත්තියක් කරගන්න පුළුවන් නැත්නම් සංසාරක බැඳෙන අවස්ථාවක් කරගන්න පුළුවන්. මෙන්න මේ දෘෂ්ටිය තමයි මේ විපස්සනාව කියලා කියන්නේ. <clears throat> මේක තමයි සාසනයක එතන ප්‍රතිපත්තියක අග්‍රම කොටස, ශ්‍රේෂ්ඨම කොටස. ඒක තේරුම් අරගන්නකොට හැම චිත්තක්ෂණයක්ම ඉතාමත්ම තීරණාත්මක වෙනවා. හැම සංකල්පනාවක්ම සංකප්ප කියලා කියන්නේ යම් තස්ස යථාභූතස සංකප්පෝ සාස හෝති සම්මා සංකප්පෝ යම් තස්ස යථාභූතස වායාමෝ සාස හෝති සම්මා වායාමෝ ඒකයි යම් කෙනෙක් රූපයක් දැකීමක් පාසා ඒ රූපය මාව වශී කරගෙන, કૃષ્ණාව ඇති කරගෙන, පංච පාදානස්කන්ධ පහල කරගෙන සම්සංසාරේ බඳින්න පුළුවන්. ඒ අර කටත් අරගෙන රූප බලන වෙලාව. සතියකින් තොරව, සම්පජාඤ්ඤයකින් තොරව රූප බලන වෙලාව. යම් චිත්තක්ෂණයක මට ව්‍යායාම කරලා නැත්නම් එළඹ සිට සීය පිහිටුවාගෙන රූපේ එනකොටම මෙනෙහි කරමින් මේ රූපය මේ විදිහේ සංසාරගත තෘෂ්ණාව ඇති කරන්න පුළුවන් ඒ නිසා මම මේ බැඳෙන්න පුළුවන්. එහෙම බැඳෙන්න දෙන්නේ නැතුව ඒක පිළිබඳ යථාභූත ඥානය පහළ කරගන්නේ නම් රූපය හැඩ වෙනස් කරන්න කලින් රූපේ තමාගේ වේශය වෙනස් කරන්න කලින් දකින්නකොටම ඇතිකා කික්මනේ මෙන්න කරන්න පුළුවන් නම් විශාල ව්‍යායාමයක් වගේ. විශාල ශක්තියක් අය කරන්න. ඒක නිසා සාමාන්‍ය සතිපට්ඨානෙ නාහපු සතිපට්ඨානෙ ගැන සාකච්ඡා නොකරපු සතිපට්ඨානෙ කරලා යම් යම් ප්‍රතිඵල නොලබපු කෙනෙකුට ඕන තරම් හිතන්න පුළුවන් කවදාකවත් මේක කරන්න බෑ කියලා. කොහොමද දකින්න දකින්න වාරය අපි සතිමත් වෙන්නේ? කොහොමද අහන අහන වාරය අපි සතිමත් වෙන්නේ? කොහොමද අපි ගඳ බලන වාරයක් පාස සතිමත් වෙන්නේ? කොහොමද අපි රස බලන වාරයක් පාස සතිමත් වෙන්නේ? කොහොමද අපි කායත පාසක් ලැබෙන වාරයක් පාස සතිමත් වෙන්නේ? කොහොමද හිතට හිතවිලක් වෙන වාරයක් පාස සතිමත් වෙන්නේ කියන එක මේ ලෝක දෙයක් කියලා කරන්න පුළුවන් දෙයක් කියලා සාන්දෘෂ්ටික දෙයක් කියලා අකාලික දෙයක් කියලා හිතන්නවත් බැරි රත්යක් තියෙනවා. ඒක පිළිබඳව මම හිතන්නේ බණහන කණගෙන කාටවත් නොදන්න තත්යක් නෙවෙයි මොකද අපි මේ ජීවිතේ යම් කාලයක ලොකු තපකිරීමක් කරලා මේ ධර්ම මාර්ගයට වැටිලා මේ අහන නිසා මේ සත්‍ය පිළිගන්න උත්සාහ කරන නිසා අද යම් යම් පැති වලින් අපි ජයග්‍රහණ ලබලා තියෙනවා අන්නේ ජයග්‍රහණයට සාපේක්ෂව අපිට කියන්න පුළුවන් මේ මේ පැති වල නම් අපිට එක එකක් වෙන 1 2 3ක් එක දිගට සතුටක් වෙන්න පුළුවන්. නමුත් තාම ඒකින් කාට ඇසීමක් පාස දැකීමක් පාස ගඳ බලන සුවඳ රස බලන පාස ලබන හිතන වාරයක් පාස පූර්ණ සතියක් නැහැ. නමුත් අපි පෙරට වඩා යම් ප්‍රදේශයක ඉස්සරහයි. මෙන්න මේකෙදි ධර්ම දේශනාවේදී යම් විදියේ පරස්පර භාවයක් තියෙනවා. මෙන්න විදියට කියනවනම් මේ ධර්ම දේශනාව ඉදිරිපත් කරන්නේ ඇහැට රූපයක් දකින වෙලාවේදී එක්ක තෘෂ්ණාව එක්ක නිර්වාණය පහළ වෙන හැටි. ඉතින් තාමත්ම යොසුලි. තාමත් ලහු පරිවර්තකයි. සීතේ වෙනස් වෙන සුළු. ඊට වැඩිය අඩු යොසුලි භාවයක් සහ ලහු පරිවර්තක භාවයක් තියෙන්නේ කනට ශබ්දය එනකොට. නැත්නම් සත්‍ය පිළිබඳ භාවනා කරනකොට රූපය පිළිබඳ භාවනාවට වඩා යම් ලේසියක් ආධුනිකයන්ට තියෙනවා සද්දේ. ඊටත් වඩා පහසුවක් තියෙනවා ගඳ සුවඳ බලන්න. නැහැ. ඊටත් වඩා පහසුයි කියලා කියනවා දිවට රස වැටෙන වෙලාව. රස රූපේ මත භාවනා කරනවා. ඊටත් වඩා පහසුයි කායට පහස ලැබෙන වෙලාවට ඒකයි මේ ඉගෙනගෙන අපි ආනාපාන සතියේ හුස්ම රැල්ල වදින පහස හුස්ම මේ වාත මේකට කියනවා වායෝ පොට්ටබ්බ රූපක වායෝ පොත්ථප රූපේ වායෝ ධාතු ඇති හැපීම ඇති කරන්න පුළුවන් රූප කොටස් රූපන කොටස් tikai අපි අවධානය යොමු ඒක තමයි ආධුනිකට ලේසිම ඒකම තමයි මේ ආස්වාද ප්‍රසආස වශයෙන් නාසිකාට හැපීම හෝ එයින් ඇතිවෙනා වූ උදරයේ පිම්බීම හැකිලිම හෝ දෙකම ආධුනිකයට පටන් අරගන්න දෙයක්. දෙකම වායෝ පොට්ටබ්බ ධාතුවෙන් තමයි පටන් ගන්නේ. එනිසා ප්‍රායෝගික පැත්ත බලන් ගන්නකොට අපි කයත් පහක් කියන දෙක තමයි සෑම භාවනා කරන වාගේ ආරම්භය. එයින් ලැබෙන අත්දැකීම උෂ්ණයක් උෂ්ණ බාරක් නාසිකාග්‍රේ වැදෙන පාරයක් පාසාස්වාදී හෝ ප්‍රසවා. එනතම් පිම්බීම හැකිරීම වාරයක් පාසා ඒ ඇති වෙන මේ වායෝ පොට්ටබ්බ රූපේ දකින්නකොට මේ ඒක පිළිබඳව අර සම්බදම මූල පරියාය සූත්‍රය සඳහන් කරන විදිහට මේ වායෝ ධාතුව වායෝ වාය පඨවින් පඨවිතෝ සංජානාති වායෝ ධාතුව වායෝ වශයෙන් පඨවි ධාතුව පඨවි ධාතුව වශයෙන් වායෝ ධාතුව වායෝ ධාතුව වශයෙන් අපි සාමාන්‍ය දන්න හැඳිනීමෙන් හඳුනා ගන්නකොට භාවනා කරපු නැති නැත්නම් පූර්ව කරපු නැති කෙනෙකු නම් ආශ්වාස ප්‍රශ්වාස කරන හැර ආනාපාන සති භාවනා නොකර සාමාන්‍ය හුස්ම ගන්න කෙනෙකුට නම් මේ හුස්ම රැල්ල සාමාන්‍ය කර හඳුනාගත්තොත් ඒ හුස්ම රැල්ල මේ වායු මේටි මඤ්ඤති මේ වායුව මගේ කියලා හෝ හැඟීමක් පාරයක් වායුතු සංජාය මේ වායුවේ ප්‍රාණිය කියලා හෝ හැඟීමක් ඇති එහෙම නැත්නම් වායු වුණේ ප්‍රාණයෙහි වාතේ තියෙනවා. ප්‍රාණ වාතේ ආදි වශයෙන් নানা ප්‍රවිධියට භවනා නවරු කෙනාට මේ වායෝ ධාතුව මේක මගේ ආත්මය කියලා හෝ ආත්මයෙහි වාතය කියන එකක් තියෙනවා හෝ වාතයෙහි ආත්මය කියලා කියන එකක් හෝ මේ වාතය පිළිබඳව කිසිම තැතිවක් ඇති වෙනවා. ඒක අපිට තේරෙන යම් කිසි කෙනෙකුට සීන නැති වෙලා ඉඳලා ඉස්සල්ලාම හුස්ම පාර ගන්නවා දකින්නකොට වටේ ඉන්න ඔක්කොටම සුවාදයක් යනවා. යාන්තම් මිනිස්යා හුස්ම ගත්තා දැන් හරි. අපි ඉස්සරහා ඉපදිච්චාම ඒ ළමයා ඒ හුස්ම ටිකක් අරගෙන අඬනකොට අඬාගෙනම ඉපදෙන්නේ. අනිත් ලෝකෙම හිනානවා හරි දුප්පත් කියලා සාර්ථකයි කියන්නේ. ඒ මොකද මේ හුලඟ ගියා නම් හුස්ම ගියා නම් ප්‍රාණ හිිනවා. ඒ වුණේ තමයි ප්‍රාණය කියන්නේ. ඒ නිසා අපි ඒ පටවිය ගැන කියනකොට පටවි මේදිමඤ්ඤති පටවිතෝ පඤ්ඤති පටවියා ඒ වගේ තමයි වාතය මගේ වාතය ගත ගත්තත් එහෙමයි වාතේ මගේ කියලා හිතන නැත්නම් වාතයෙහි ආත්මය කියලා කියන ආත්මයෙහි වාතය කියනවා කියලා හෝ මේ දෙපැත්ත ඒ තමයි මේ මහා කලාතින සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ රූපං අචානං අපස්සං යතා භූතක් විතර රූපය කියලා කියන්නේ පෝ වායු පොට්ටබ ධාතු වායු පොට්ටබ රූපේ ඒක පිළිබඳව ඇති සත්‍යය හරියට දන්නේ නැත්නම් මේකමයි මේ සංසාරට බඳින තැන මේකෙන්මයි බැඳෙන්නේ කියන එක දන්නේ නැතුව යාන්තම් හුස්මක් වටුණා දැන් හරි කියනවා වගේ අපි අර වාතයේයි වාතය මගේය වාතේ ආත්මයේ තියෙනවා ආත්මේ වාතේ තියෙනවා ආදි වතේ ඒ නුනුවණි නුනුවණි කල්පනා කරන්න ගත්තොත් අනිවාර්යම වාතේ රස වෙනවා ආස්වාදයේ ආස්වාදය එකක් වෙනවා නමුත් යථා භූතං ඇති ඇති වායෝ පොට්ටබ්බ ධාතු දකින්නවනේ පුදුලේ ඇලෙන්න බැඳෙන්න දෙයක් නැහැ. මේක නොදැනීම නිසා තමයි අපි මෙච්චර කාලෙ මේ සංසාරේ ගත කළේ. මේක යම් දවසක හඳුනාගත්තොත් එතනින් එහාට කවදාකවත් මේ පංච උපාදාන ස්කන්ධයන් ඝන බහල තත්ත්වයටපත් වෙන්නේ නැහැ. අර නන්දි රාග සාගත තත්ත්වපත්‍රාදි නන්දනය කරන ඕනෝ භවික පුනර්භවය ඇති කරන කුෂ්ණාවාය වැඩේ. ඒ හුස්ම පිළිබඳව රංජනයක් ඇති වෙනවා. ආදීනව වැටෙන්න පටන් ගන්නවා. මේක තමයි ලේසිම වශයෙන් කරවචනාදී ඉදිරිපත් කරලා තියෙන මේ ආනාපාන සති භාවනාව. වායෝ පොඨබ රූපේ නැත්නම් වායෝ රූපය කයට වදින වේලාවේදී ඉතාමත් පහසුයි කියලා කියනවා. අනිකුත් දේවල් වලට වඩා ඊට වැඩි අමාරුයි දිවට රසක් වටන වේලාවදී සතිමත් වෙනවා. නමුත් විපස්සනා යෝගාවචරයන් නිතර මතක් කරනවා තමන් ආහාර ගන්න වෙලාවල් වල හැකි තාක් දුරට රස වේදේ ඇති වෙන්න දෙන්නේ නැතුව රස තෘෂ්ණාව ඇති වෙන්න දෙන්නේ නැතුව මේකත් රට වියාපෝ තේජෝ වායෝ මේ ප්‍රතිවේක්ෂාව සැතවිදිලින් යනකොට කටපාඩම් කරනවා ඒක කියනවා ප්‍රතිකූල මනසිකාරය ධාතු මනසිකාරය ධාතු මත්ත මේ වේතන් යවිදන් පින්දපාතෝ පදුරු බුන්ද හෝජ පුකලෝ ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ මේ ගන්න වාත්මේ ආහාර කොටස් වල තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. මේ ආහාර බුදින මගේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. නිස්සත්ත්වෝ මේකේ සත්ත්ව ස්වභාවයක් නැහැ. නිජීවෝ ජීව ස්වභාවයක් නැහැ. ශුන්‍යෝ මේක ආත්මේ තොරයි. ඊට පඨවි ධාතු කොටස ධාතු කොටසෙන් එක තියෙනවා. මේක අර ආනාපානිය වාගේ මේ වෙන කිසිම වැඩක් නොකර හුස්ම ගන්න දිහා බලා ඉන්නකොට රූපය පිළිබඳව හැඟීමක් ගන්නට වඩා අපහසු බවක් මූල ධර්මානුකූලව සඳහන් වෙනවා. නමුත් ආනාපානී කර නැත්නම්ට අතිරේක හරියට gedara වැඩ දෙන්න වගේ අනිකුත් වේලාවල් වල මේ රස, ගේදේ රස බලන වේලාවේදී සතිමත් වෙන්නේ. ගඳ සුවඳ වැදෙන මොහොතක් පාස සතිමත් වෙන්නේ. ඒ වාගේම කනට ශබ්දයක් ඇහෙන වාරයක් පාස ඒ ශබ්ද රූපයේ පිළිබඳ සතිමත් වෙන්නේ. ඇහැට රූපයක් නැගෙන වාරයක් පාස මේ වර්ණ රූපයේ විශේෂත්වයක් වෙන්නේ. මේක තමයි තාමත්ම දුෂ්කරයි. නමුත් අර ලේසි කණින් පටන් අරගෙන දිගට කරගෙන කරගෙන යනකොට අර කලින් හිතුවට දකින්න අහන ගඳ සවුඳ බලන රස බලන පාද බලන සෑම වෙලාවකම සතිමත් වීම මෙලෝභ කෙලවට කරන්න බෑයි කියලා කලින් හිතුවත් අර භාවනා යම් යම් තාක්ෂක් කරලා පුළුවන්. මේක අභියෝගයක් කරගන්න පුළුවන්. ආන්න ඒකකොට ඔබට තේරෙන්න පටන් අර ගන්නවා යම් තත් යථා භූතත් දික්ඛි සාසෝති සම්මා දික්ඛි ආසස ප්‍රසාතේ යම් ආකාරයකට හිත වුණට මොන දාලා තියාගෙන පුළුවන් අවස්ථාවකටපත් වෙනවන ะ ඒ වෙලාවේදී මේ වායෝ දහස්වල මොකද වෙන්නේ වායු ධාතු පිළිබඳ තිබුණු මේ රංජන ගතිය දුරු වෙනවා මූල ගතිය නැති වෙනවා මුලා ගතිය නැති වෙනවා එන්න එන්න එන්න ඒ වායු ධාතුවේ දීලා කරගෙන. නොදැනෙන තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ අර සතිය පිළිතුරන්න කලින් සමාධිය ඝන බහල වෙන්න කලින් අපිට මේ හුස්ම රැල්ල හොඳට වෙන ඇතුළේ හුස්මෙන් පිට වෙන හුස්ම හොඳට වෙන් කරගෙන අපි ඉතින් විවිධ සංකල්පන බහල කරගන්න. නමුත් මේ අරමුණම දිගින් දිගට බලන්න යනකොට සාරජ්‍ය කිවෙන්නේ නැහැ. ඒක පිළිබඳ ඇඳීම, ඇලීම, ඒක පිළිබඳව විස්තృత දැනීම එන්ටෙන් ටෙන් ටෙන් දියාරු වෙන්න පටන් මේ පියාඹීගෙන යනකොට මේ මහා කලාතික සූත්‍රයේ ඒ නිවන පැත්ත සාකච්ඡා කරනකොට දිනා වගේ පංචපාදානස්කන්ධය පංචපාදානස්කන්ධය අර විදිහට දැඩි ගන්න ගන්න පහළ භාවයටපත් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයාට ආනාපානෙ හිත හිටිනවනම් තමන්ගේ කය තියනවද නැද්ද කියන තරමවත් නොයට එන තාලෙට. ලෝකේ මේ වෙලාවේ සත්‍යයක් ඇද්දෝ නැද්දෝ කියන තාලෙට. දැන් සේරම අමතක වෙන්න පටන් ගන්නවා. ඒක නිකන් ලිහිච්ච ගැටියකට පස්සේ. දෘෂ්ටි හදා ගන්න ඕනේ. ආනාපාන දිගේම එකම අරමුණක් දිගේ සති සමාධියෙන් යුක්තව විකේත ගමන් කරනවා නම් ඒ රංජන ස්වරූපේ අඩු වෙනවා. මූල ස්වරූපේ අඩු වෙනවා. ආදීනව පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්නකොට අර තමන්ගේ මමයේ මගේ ශරීරයේ ආදි වශයෙන් තිබුණු ශබ්ද බාධා, වේදනා බාධා, හේතු විදි බාධා සම්පූර්ණයෙන්ම දුර්වල් වෙලා දුර්වල වෙලා නිකන් ලිහිච්ච ස්වරූපයකටපත් වෙනවා. පංච උපාදානස්කන්ධයන් අපචයං ගච්ඡ. ඒකට ඝන බහල වෙන්න ඇලිහිච්ච භාවයකටපත් වෙනවා. තණ්හාව කොහොම බලද නන්දිරාග ඡාගත තණ්හාව වෙනුවට ඒ චිත්තක්ෂණයටම හිත ආලවනවා. මතු මැත්තේ මම මේක කරන්න ඕනේ අරක කරන්න ඕනේ මේ වායෝ ධාතුව පිළිබඳ දැනුම මම කාට හරි කියලා දෙන්න ඕනේ අරකන් මොනම දලස්මක්වත් නැතුව හරියට ඒ චිත්තක්ෂණයටම යනවා මතු මැත්තේ මේ දේ කරන්න ඕනේ කියන විදිහට හිත එහෙම දුවන ගතිය නැති වෙනවා ඒවා හොඳටම අත්දකින්න පුළුවන් දේවල්. මේ මේ විදිහට යනකොට තමයි යෝග සංකල්ප පහළ වෙන්නේ. මම මෙතුවක්කල් මේවා ගැන හිත හිත හිතා ඒ සියල්ලම මිත්‍යා සංකල්ප වෙනවා. දැන් සංකල්පයන්ගෙන් තොර තත්වයකට එනවා. හිතන්න දෙයක් නැහැ හුස්ම ඉබේ වැටෙනවා. මෙනෙහි කරන්න දෙයක් නැහැ හිත ඉබේම මොහොනට මොන දාලා හිටිනවා. ආ මේ වෙලාවට ඔහුට පහළ වෙන සංකල්ප තමයි සම්මා සංකප්ප කියලා ගන්නවා. ඒ ප්‍රයත්නය බොහොම විට නීරස වෙන්න පුළුවන්, නිින්දට වැටෙන්න පුළුවන්, එහෙම නැත්නම් බය හිතෙන්න පුළුවන්. එන්නේ වෙලාවේදී અભිහිතව වීරත්වයෙන් යුක්තව දැන් මේක ලිහිගෙන යන්නේ. දැන් මේකට තුන බැඳීම දුරු වෙගෙන යන්නේ. මට මේක වැඩි තවත් මේ පාරේ යන්න නම් මම මේ පේන ආනාපානයේම හිත නඳවන්න ඕනේ. හිත සැලෙන්න දෙන්න නරකයි. ඉතිරියාවට බාධාවක් කරගන්න අරකයි ආනාපානෙ යන්න ඕනේ කියලා. යම් කිසි කෙනෙකුට යම් ශක්තියක් ඇති වෙනවා. වීර්යයක් ඇති වෙනවා. ව්‍යායාමයක් ඇති වෙනවා. ඒක තමයි සම්මා වායාම කියලා කියන්නේ. අන්න උද ඒකට ඊයේ තිබුණට වඩා නැත්නම් මේ චිත්තක්ෂණ කලින් තිබුණට වඩා සතියේ ස්ථාවර භාවයක් පහළ අඛණ්ඩ ගතියක් පහළ වෙන්න පටන් ගන්නවා. කොටින්ම කියනවා නම් ආශ්‍රද ප්‍රසවාස දෙක අතර පවා පේන්න පටන් ගන්නවා. පිම්බි මැක්ලින් බලන කෙනාට ඒ මුලමඳාග විස්තර පේනව නෙමෙයි දෙක අතරමැදත් පේන්න පටන් ගන්න. මුළු චිත්‍රයම. හරියට අඳුරු කාමරයක අත වෙන හිටපු කෙනෙකුට තෙල් පහනක් පැත්තු කරුවට පස්සේ හැම අඳුරු කුණ්ඩක්ම පේන්න වගේ සම්පූර්ණ පිම්බීම හැකිලිම ආස්වාද ප්‍රසවාසෙ පේන්න පටන් ගන්නවා. පරිම සජීවී වෙන්න පටන් ගන්නවා. මේක තමයි සම්මා සතිය කියන්නේ. තිබුණාට වඩා අධික සතියක්. දිනු සතියක්. මේන්න මේ වෙලාවට පහළ වෙන සමාධියක් ඒකට තමයි සම්මා සමාධි කියන්නේ. ඔබට මේ සමහරු කණික සමාධිය කියලා කියනවා. සමහරු උපචාර සමාධි වශයෙන් හඳුන්වනවා. සමහරු අර්පණ සමාධි වශයෙන් සඳහන් කරනවා. මේ ඇති ඇදේට හොඳටම ඇති. ඒ මොකද මේ වෙනකොට ඔහුගේ ඒ සම්මා දිට්ඨියෙන් සංකප්පේ ව්‍යායාමයෙන් සතියේ පූර්ණ පෙළගස්සක් කරන් දීලා තියෙනවා මේ සම්මා සමාධියට ඒ කලින්ම ඔහු සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවකේ සීලක පිටලා තියෙන්නේ මෙන්න මෙතනදී ඔහුට ඒ මාර්ගයේ වතේ ආර්ය අෂ්ටාංග මාර්ග සම්පෘත් වෙන පිටිච්ච ගතියට යනවා. තව තවත් මේ මැත්තේ මෙහෙම විදිහට ගියොත් මට මේකට වඩා සතිය මේ දෘෂ්ටි ඍජු කරගන්න පුළුවන් සංකල්ප සම්‍යක් කරගන්න පුළුවන් ව්‍යායාමයේ සතිය සමාධිය දිනු කරගන්න පුළුවන් කියලා උන්ට මේ විශ්වාසය පහළ වෙනවා. මෙතුවක් කල මේ සෑම ධර්මයක්ම උට හේතුනේ කුෂ්ණාව ඇති කරන්නයි සංකාරයට බඳින්නයි මෙන්න මේ විදිහට ධර්ම පෙළගහුණාට පස්සේ ඒ ධර්ම මට්ටම අරගෙන කුෂ්ණාවගේ ප්‍රහාණය අරගෙන පංච පාදාන සම්බන්ධයේ ලිහිච්ච භාවයට මේ ධර්ම හේතුය මේකයි විප්ලවය කියලා කියන්නේ මේක පූර්ණ විප්ලවයක් ආයෙ කාලක් ඉතුරු කරලා කියන එකක් නෙමෙයි අද ටිකක් කරලා හෙට ටිකක් කරන එකක් නෙමෙයි නැත්නම් ඊයෙන් ගෙන ආපු දෙයක් මේකට මුසු කරනවා නෙවෙයි ඒ ඒ චිත්තක්ෂණේ සිද්ධ වෙන දෙයක්. කොතනද අපේ සාසන ඉතිහාසයේ මෙන්න මේ ඒ චිත්තක්ෂණේ මේ වැඩේ කරන්න පුළුවන් කියන කතාව හැංගිලා ගියා. මොකද හේතුව පොතේ පුරාලා වැඩි වුණා, කතාකාරයෝ වැඩි වුණා, කරන ඇත්තෝ අඩු වුණා. ඒක නිසා එන්න පටන් අරගත්තා මේකට මේකත් ඕනේ, ඒකත් ඕනේ, අරකත් ඕනේ. ඇත්ත ඒව එකක්වත් අහක දාන්න දෙයක් නෙවෙයි. අපේ මේ ගත මේ දැන් ගත කරන තත්ත්වෙට එන්න අපි සෑම දෙයක්ම අපි දැකලා තියෙනවා දැනගෙන තියෙනවා. නමුත් මේ හැම එකකින් කොයි එකකින් හෝ මේක බෑ මේක කරන්න අමාරුයි කියන කතාවක් කියන එක කැට නැතුව බය නැතුව විසිකලා දාන්න එක දාන්න කියලා. බැරි වුණත් කවන්න පුළුවන්. කරන්න දැන් පුළුවන් කියන කතාවක් කියන එක තමයි විරි ආරම්භ කතා කියන්නේ. ඒක තමයි ධර්ම කියන්නේ. මේක නිසා බෑ මේක නිසා බෑ කියලා මොනම ලක්ෂණ දෙයක් දුන්නත් ඒක සාක්ෂ්‍ය සින්න වෙන්නේ නැහැ. ඒකෙන් කරන්නේ පස්තර යන එකයි. ඒ පුද්ගලයාවක් තමයි උත්සාහ කරනවා නම් මෙන්න මේකයි ධර්මයේ ස්වરૂපය දැනගත්තොත් දැකගත්තොත් නිවනට නොදැන නොදක අපයි. අර කියන්නේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් කතරගම. ඉතින් ඒකට හේතු වෙන්නේ තමන්ගේ ඇතුළත ධර්ම කොටසක් විතරයි. ඒකයි අර මානුෂ බුද්ධ සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ කවදාකවත් නොදැක්ක නොදකින්න බලන්නේ නැති බලන්න වෙන්නේ නැති රූපයක් මත කවදාකවත් කෙලස් පහළ වෙන්නේ නැහැ සංසාරයට හේතුවක් වෙන්නේ නැහැ. අහපු නැති අහමින් නැති කන යොමු කරගෙන නැති කන කරකෝ කරන්න වෙන්නේ නැති කිසිම සද්දකින් කවදාකවත් කෙලස් පහළ වෙන්නේ නැහැ. පහළ වෙනවා නම් පහළ වෙන්නේ මේ දකිමි මේ අහමින් මේ ගඳ සුවඳ බලමින් මේ රස බලමින් මේ පහස ලැබෙමින් මේ හිත යොදමින් ගත කරන ධර්මයක් වඩපයි. ඒක අපිට අර විපස්සනානුකූලව දෘෂ්ටි ඍජු කරගත්ත කෙනාට සියල්ලටම වගකීම මේ චිත්තක්ෂණයමයි මමමයි මෙතනමයි කියන පුදුමාකාර තෙද ගැනීම සම්පහන්සනයක් ඉදිරියට تعلق කරන ගතියක් කරන්නේ. ඒ වගේම තමයි ඒක පිළිබඳව අසතියක් අසම්පජානයක් කියන විදිහට අජාතං අභූතං මේ අජානං අපස්සං කියන නොදැන නොදකන ඒකම සංසාරට හේතු වන මේ කුෂ්ණාවට හේතු වන අපායට හේතු. මේ සාර චිත්තක්ෂණයක තියෙන වටිනාකම. ක්ෂණ සම්පත්තිය යෝගාවචර ඉදිරියට යන්න යන්න යන්න යන්න ඉසගිනි ගත්තෙකු ඒ ගිනි නිවන්ටත් ඒ ගිනි නිවන් දේවදන ප්‍රයත්නට වඩා යොදන්න පිටේ. ඒක නිසා මේ හැම චිත්තක්ෂණයකදීම අර ආනාපානීදී පහස සම්බන්ධව ගන්න අත්දැකීමම ඒ වගේම රස බලන වෙලාවක, ගඳ බලන වෙලාවක, අහන වෙලාවක, දකින වෙලාවක, හිතන වෙලාවක ආදී හැම වෙලාවකම උත්සාහ කළොත් අරමුණ මතුවෙනවා හා සමගම මෙනෙහි කිරීම ආනාපානිය වගේ වෙලාවකින් හම්බෙන පරිචය අත්දැකීම අනුව අරිකුත්තර ධාන සූක්ෂම තැන්වලටත් මේක විහිදුවන්න පුළුවන්. මේක ඊගාවට මේ වගේ පූර්ණ කාලීන භාවනා කරන්න නැත්නම් පිළිබඳ වචනයක් කතා කරනවනේ ආනාපානිය වගේ ඉඳගෙන කරන භාවනාව ගාවට මේ ධර්ම වලට උගා කිත්ව සමීපව සමීපස්තව අවබෝධ වෙන වෙලාව තමයි සක්මන. සක්මනේ මේ වීර්ය පැත්ත වැඩි සමාධිය පැත්ත අඩු. පරියන්කේදී වීර්ය පැත්ත අඩුයි සමාධිය පැත්ත වැඩි. නිසා මේ දෙක සමබර කරගන්න. සමබර කරගෙන යනකොට සක්මනේ පරියන්කේ ගන්න අත්දැකීම සක්මන දක්වාම යම් ආකාරයකට විහිදුවලා විස්තර වශයෙන් දැක් ගන්න පුළුවන් යෝගාවචර ලොකු බලාපොරොත්තුක් ඇති කර ගන්න පුළුවන් එදිනදා වැඩවල අහන වාරයක් දකින්න වාරයක් පාත මේ විදිහට සතිය ඉදිරිපත් වුණොත් තීරණාත්මකයි එක්කෝ නිවනට එහෙම නැත්නම් සංසාරට මේන්න මේ දෙක ඇති කර ගන්න පුළුවන් මෙන්න මේ පිළිබඳව හොඳ ඒ කියන්නේ අවබෝධයක් ඇති කරගත්ත මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ සරුවචනාංශයේ අර කරපු සාකච්ඡා අවසානයේ උන්වහන්සේ දෙනවා මට වැටහිච්ච කාලය කියලා එකක්. නැත්නම් උන්වහන්සේ මේ ධර්ම කරුණු උකහාගත් හැටි, තේරුම් ගත් හැටි, පිළි කරගත් හැටි පිළිබඳව ඉකාමත්ම කාව්‍යමය වූ සම්පින්දනය කරගන්න ලද ධර්ම කොටසක්. ඒකේ තරපල් දෙක තියෙනවා. හරියට ගියොත් දැනගෙන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමයි කියනවා වගේ රූපං දිස්වා තති මුත්තා බිනිමිත්තං මනසිකරෝතෝ. මේ විදිහට මේ කතාව යනවා සද්දං සුත්වා සතිය මුත්තා කියන මේක මම කරවතෝ සෝ ඒ වගේ මේ ගන්ධ රස පහස මුතේ වශයෙන් සඳහන් කරනවා විඥානය පිළිබඳව සඳහන් කරනවා හතර ගාතාවක් මෙතන සඳහන් වෙනවා හතර ගාතා යුගලක් විතර සඳහන් වෙනවා අපි මේ අරගත්තේ දේශනාවේ පවතින මුල්ම දේ වෙන රූපේ නිසා මෙතනදී මාළික පුත්තු ස්වාමීන් වහන්සේ ඉදපත් කරන්නේ රූපන් දිස්ස සති මුත්තා අපි ඇහෙන් රූපයක් බලනවා නමුත් සතිය නෑ. එතකොට පිය නිමිත්තක් මානසිකරොත් මේ දකින්න දේ මගේ කියලා හිතනවා මේ දකින්න දේහි ආත්මය කියනවා කියලා හිතනවා නැත්නම් ආත්මයේ මේ දකින්න දේ කියනවා කියලා හිතනවා මොනම ක්‍රමයකට හරි අර සාරජ්‍යති කියන වචනේ අලිච්ච ගැටි ඇති කරගන්න. සාරපජිත්තෝ වින්ද වේදේති තස්ස අජ්ජෝසාය තික්කේ. ඒ ඇති කරගන්න බැඳිච්ච හිතින් වෙලීගත්ත හිතින් යම් වින්දනයක් ලැබෙනවා රස්ස අජෝසායතික ඒක දැස ගැනීමක් සිදු වෙනවා. මේක තමයි අද බටහිර පැත්තේ එහෙම නැත්නම් මේ දාර්ශනික පැත්තෙන් කතා කරනකොට කොහොමද යමක් දකින්නකොටම ඒක පිළිබඳව දැස ගැනීමක් ඒක නිමක්න වීමක් läග ගැනීමක් ඇති වෙන්නේ කියලා. මේක තමයි කෘෂ්ණා විස්තර කරන පරිවර්තනාන්තයෙන් පෙන්ලා දීලා තියෙන්නේ. ඒ සුෂ්ණාව පහළ වෙනසා läග ගන්නත් ඇයි සහගෝපණී ගාතන්නා කත්ත උපජ්ජමාන උපජිත් කත්ත නිවිසමාන නිවිසති කොතනද තෘෂ්ණාව උපදින්නේ කුස්මේ කොතනද තෘෂ්ණාව මුල් බැස ගන්න. ඒ මුල් බැස ගන්න නිකන් නෙවෙයි අර අපේ පරණ තිබුණු සංඥාවලුත් ඒකට දාලා අපි ඒ රූපේ අන්දනවා. දකින්න චිත්තක්ෂණයේම රූපය ස්වභාවිකයි. නමුත් ඊගාව පහරෙන චිත්ත වීති 1 2 3 යනකොට ඒ රූපේට සම්පූර්ණ අපිට ඕන දේ අපි අන්දලයි අපි බලන්නේ. මේක තමයි අපි මතක් කරගත්තේ අර මේනක සත්තු වෙලවන් හිතලා තියෙන පිටුරු. මම මේක දකපුවාම අපිට එක්කෝ මුව පොතකේ නැත්නම් මිග පොතකේ ඒක දකින්න මිනිහෙක් වගේ. ඊට පස්සේ උට කොච්චර කිව්වත් අවබෝධ කරලා දෙන්න උත්සාහ කරා මේක නිකන් රූපඩයක් විතරයි කියලා කවදාකවත් මූණ බලන්නවත් කැමති වෙන්නේ නැහැ. චිත්තක්ෂණයක් අතේ ඉන්න බෑ. හිතුවත් මේ මනුස්සයාට ගහලා මරනවා කියලා දුවන්න පටන් ගන්නවා. ඒ ඉස්සල්ලාම දකින්නත් එක්කම ඒ සම්බන්ධතාවයක් ඇති කරගත්තොත් ඒත් එක්ක මේ ඇති කරගත්ත සම්බන්ධතාවය කියන්නේ ඒ රූපය Tamange තාලෙට දැකගත්තට පස්සේ ඒක මිසක කවදාකවත් ආයේ නැවත ප්‍රකෘති රූපේ දකින්න සිදුවන ශක්තියක් වෙන්නේ නැහැ. පුතක් යන විදිහක නැහැ. මේක හරිම විචිත්‍ර සංකේතියක්. ඒ නිසා එකම රූපේ 100කට පෙන්වන 100 දෙනා 100ක් කියන. එකම රූපේ 100 දෙනාක් පෙන්වුවොත් 100 සැරේ බලනකොට 100 ආකාරයක්. ආනාපානයේ 100 සැරයක් බැලුවොත් සිය ශරීරයේ සිය ආකාරයක් අපි දකිනවා. පිම්බීම හැකිලිම සිය ශරීරයක් බැලුවොත් සිය ආකාරයක් අපි දකිනවා. මේක මේක තාමත්ම වැදගත් වෙනවා මේ තෘෂ්ණාව ඇති කරන හැටි සංසාරේ නිවන ඇති කරන හැටි පිළිබඳව තීන්දුවක් ඇති කරගන්න පටිසම්පාද ස්වරූපේට රූපන්දිස්වා සති මුත්තා පියනිමිත්තා මනසිකරෝතෝ තස්ස චිත්තං සාරත් චිත්තෝ වේදේති සංච අජෝත චිත්තති ඒ බැඳගත්ත හිතින් වෙලීගත්ත හිතින් යම් වින්දනයක් ලැබෙනවා රූපේ පිළිබඳව එතකොට එහිත නිමක් එහි ගැලී ගන්න. තත්ත අජෝස චිත්තති. තස්ස වණ්ඩන්ති වේදනා අන්තෝ රූප සම්භව. මේ රූපේ නිසා ඇතුළතින් හටගත්තා වූ වේදනාවක් හෝ විඳින්න පටන් ගන්නවා. වඩනවා මේ රූපේ දැක්ක හොඳයි හරිම සන්තෝෂයි මේ රූපේ දැක්ක නරකයි හරිම කනගාටුයි මේ රූපේ ගන්න දෙයක් නැහැ බලන්න දෙයක් නැහැ කියන්න දෙයක් නැහැ කම්මැලි නීරස වෙනවා මෙන්න මේ විදිහට ඔහු තුල වේදනාත්මකයක් පහළ වෙනවා. හොඳයි නරකයි නැත්නම් හොඳ වේදනා නරක වේදනා හොඳ නරක දෙක අතර මැද යම් වේදනාවක් පට ගන්නවා මේ වේදනාව ඇතුලින් හටගත්ත දෙයක් මොකද රූපේ බලලා නෙමෙයි මේ ඇතිලා තියෙන්නේ රූපේ කියලා Taman හිතාගත්ත දේ බලලා මේ රූපේ මගේය මේ රූපේ ආත්මය කියන අය නැත්නම් ආත්මයේ මෙවැනි රූප තියෙන ආදි වශයෙන් අර සම්මා මිච්ඡා සංකප්ප මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වායාම ආදී වශයෙන් අර රූප සංඥාව මත ඇති කරගත්ත මේ විකාර රූප රාශිය නිසා ඕ දිගින් දිගටම එක ආකාරයක වේදනාවක් වින්නවා හොඳයි කියලා හෝ නරකයි කියලා හෝ හොඳ නරක දෙක නැහැ කියලා හෝ ඒක ඇතුළතින් හටගත්ත දෙයක් අපිචාවේතාව චිත්තමස්ස පාක්ෂිති ඒ නිසා වූ අවිද්‍යාව කියන දැඩි ලෝභය හෝ ඇති කරගෙන වෙහෙස කරපත් වෙලා හිත බොහොම වෙහෙසපත් එකටපත් කරගන්නවා මේ දුක්ඛ සත්‍යය කියන පෙළෙන ගතිය එහෙම නැත්නම් තවන ගතිය ඒ රූප වැඩිම නිසා ඇති වෙනවා ඒවන් ආචිනතෝ දුක්ඛං ආරාණිපාන උච්චති මෙන්න මේ විදිහට ඔහු දුක වඩනවා ඔහුට ඔහුගෙන් නිවන ඇත් වෙනවා මේකට හේතුව සිය නිමිත්තන් මානසිකරවතෝ සති මුත්ත සතියෙන් තොරව මේ රූපය දැක්ක හොඳයි. දකින්න මට විතරයි පුළුවන්. මගේ ඇස් එක හොඳයි ආදී වශයෙන් ඒ රූපය පිළිබඳව ප්‍රිය නිමිත්ත මෙනෙහි කරනවා නම් එතනදීම තේරුම් අරගන්න ඕනකට ඒ කියන නන්දි රාග වදනයි. පුනර්භවය ඇති කරන සුෂ්ණාව ඇති වෙනවා පංචවාදාන කන්දේ ගන්න බහල බවටපත් වෙනවා දුක වැඩෙනවා සංසාර වැඩෙනවා නිවෙනින් ඈත් මේක ඇත්තටම විස්තර කළ දෙන්න ඕනේ අර මේ සාමුදේ සත්‍ය විස්තර කරනකොට නමුත් මේකෙම ප්‍රතිනිමේ තමයි නිවන පිළිබඳව විස්තර කරන්නේ. නසෝ රාජ්‍යතු රූපේසු රූපං දිස්වා පතිස්සතු රූපේ පිළිබඳ කවදාවත් රංජනයක් කරන්නේ ඇලි වැඳීමක් කරගන්නේ රූපං දිස්වා පතිස්සතු රූපේ දකින්නකොටම පිහිට සිටි එළඹ සිටි සිය පිහිටම ඒ කතා කරන්නේ සතිපට්ඨානේ අහලා මේක මගේ ජීවිතේ ලං කරගන්න ඕනේ කියන හිතවිලි යොදලා ඒකට කාය ජීවිත නිරපේක්ෂව බහැලා කටයුතු කරන යෝගාවචරයක් කරන්න ප්‍රයත්නය නසෝ රාජ්‍යති රූපේසු රූපං දිස්වා පටිච්ච රූප ධර්මය පිළිබඳව ඒ රංජනය කරන්නේ නැහැ. අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේක පිළිබඳව අනිත්‍ය සංඥාව වඩනවා. අට්ඨියති හරායති ජිගුච්ඡති සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති ජිගුච්ඡක දුකක් වශයෙන් සලකනවා. පිළිකුලක් වශයෙන් සලකනවා. වෙන්කල බැහැර කළ යුත්තක් වශයෙන් සලකනවා. ඉතින් මේක මේ සමාජයේ එවනම් හරිම භයානක තත්ත්වයක්. කොච්චරනම් මගදිකට යනකොට මේ වෙළඳ ප්‍රචාර දැන්වීම කියනවාද ඒව ඇහැට කඩාගෙන පනින ඒව බැරිවේ නැත්තම් කාලයකට හැරයක් මොකක්ද නිකන් අඩුපාඩුවක් වෙලයි ඒව බලනකොට අපි මෝඩ ලෝකෙක රජ වෙනවා ඇයි තව චිත්තක්ෂණික මේ ලබා ගන්න පුළුවන් සැපක් නේද මේ ඇයි අහක බලලා යන්නේ පොඩ්ඩක් නතර වෙන්න ඕන නතරලා කී දැන්නේ මේ කිව්වේ කියන තැන ගිහිලා මේක ලබා ගන්නකො මේක නේද මනසකම කියලා කියන්නේ. මේක නේද අපි බුද්ධ විදියේ යුක්ති ආදි වශයෙන් ලෝකයක් හදාගන්න. මොත් මේ පාණිකුත් ස්වාමීන් වහන්සේ Tamanට වැටෙන තාට සඳහන් කරන්නේ නසෝ රාජ්‍යති රූපේසු. ඒ රූපයන් පිළිබඳව වරංජනයක් කරන්නේ රූපන් දිස්වා පතිස්සත. රූපය දැක හොඳට සතිමත් වෙන දැම්මම ඇහෙන් අහුවෙලා. රූපයක් මාර්ගයෙන් අහුවෙලා. කියන එකට හොඳට එලෙබෙසිටි ජීවිතය පිටව ගන්නවා. විරත් චිත්තෝ වේදේති සංකල්පෝසාය චිත්ත නාජෝසාය චිත්තති ඒ විරජ්‍ය හිතකින් වෙන් කරගත්ත හිතකින් මේක රස විඳිනවා රස නෙවෙයි විඳිනවා මේක මාව අල්ලා ගන්න තියෙන පාෂයක් ඒක හරියට මේ විදුලිය කම්බියක් යුත් වෙලා තියෙන එකක් දැක්කාම අපි ඒක දිහා බලනවා වගේ සපෝට් එකකින් අත ගෑවොත් ආයෙ ඊට පස්සේ කතා කරලා වැඩක් අපි දැනගන්නවා මේක පිළියම් කටයුත්තක් මේක මෙහෙම කියන්න හොඳ නැහැ ආන්නේ විදිය Tamanට රජ්‍යණය කරන්න නැති හිතකින් යුක්තව මේක දිහා බැලුවොත් ඒකට ආය දැස ගන්න හිතෙන්නේ. නාජ්ජෝ සාහිත්‍යති. තථාස්ස පස්සතෝ රූපං තේවන්තෝ ചാපි වේදන. ඒ විදියට රූප බලන වෙන්නත් පුළුවන්. ඒක විඳිනවා වෙන්න පුළුවන්. කීයතිනෝ පචියති කවදාකවත් උහුට වැඩිමක් සිදු වෙන්නේ නැහැ ගිවීමක් හැර. ඒ මොකද රූපේ දකින්නකොටම පිටුවා ගත්තා වූ සතිය නිසා ඔහුගේ රූපේ දකින්නේ පාශයක් විදියට සර්පයක් විදියට බෝ වෙන රෝගයක් විදියට එනිසා ඔහු ඇතුලේම ප්‍රතිශක්තියක් ගොඩ නැගෙනවා නිසා කවදාකවත් ඒ රූප තව තවත් මම දකින්න ඕනේ. අහවල දැකුම් නැති රූපත් මම දැකලා තියෙනවා. මේ මේ විදිහට දැකලා තියෙනවා, ලොකු කරලා දැකලා තියෙනවා, ලං කරලා දැකලා තියෙනවා ආදි වශයෙන් ඒ කියන ප්‍රයත්න රාශියම හිතිනවා. සීයති. ඒවා තමයි ක්ෂේණය වෙන්න පටන් අරගන්න. නොපචීයති. මේ විදිහට ඒ වංශෝ චරති සති හොදිකින් දිගටම සතිය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ සතිය වැඩ කරනවා. මෙන්න මේ විදිහට ඒවං අපචිනතෝ දුක්ඛං ඔහු දුකින් බැහැර වෙනවා නිබ්බානස්සේව සංකේ. ඒ චිත්තක්ෂණයම ඔහු නිවනට නිවනට කිට්ටු වෙනවා නැත්නම් తాවකාලිකව නිවනට සමවද. ඒ නිසා රූපය දකින්න අවස්ථාවේ වේදනාත්මකයි. එක්කෝ අපි ඒ මත සත්‍යමත් නැතිවීම නිසා කට ඇරගෙන රූප බලව ඒ පිළිබඳව සන්තෝෂය පහල කරගෙන පංචපාදානස්කන්ධයන් දැඩි ගන්න බාහිර කන බාහිර පාවක්පත් කර ගන්නවා තෘෂ්ණාව වඩනවා පුරාණ භාවයක් ඇති කරගන්නවා. නැත්නම් ඇති වෙන මොහොතක් පාස මොහොතෙම සත්‍ය පිටව ගත්තනම් අපි ඒක බලනවා. අපි ඒක විඳිනවා. නමුත් කවදාකවත් ඒ විඳින විඳින්නේදී ඡේරීමක් හැර වඩා වර්ධනයක් සිදු වෙනවා. අන්න එහෙම කෙනා නිවන. ඒ නිසා ඇහි නිවන තියෙනවා, රූපේ නිවන තියෙනවා, කනේ නිවන තියෙනවා, ශබ්දවල නිවන තියෙනවා. නාසයේ නිවන තියෙනවා, ගන්ධ සුවඳ නිවන තියෙනවා. දිවේ නිවන තියෙනවා, රසේ නිවන තියෙනවා. කයේ නිවන තියෙනවා, ස්පර්ශයේ නිවන තියෙනවා, හිතේ නිවන තියෙනවා, ධර්මවල නිවන තියෙනවා. ඇත්ත තමයි. නමුත් ඕකෙම තමයි සංසාරෙත් තියෙන්නේ. මෙහි තත්ත්වයක් තියෙද්දි මේක නවුකාර දෙවියන් වහන්සේගේ වැඩක් කියනවා නම් සියලු දෙනාම සතුටින් සමාදාන වෙයි එහෙනම් දෙවියන් වහන්සේ ෂේප් කරගන්න එක විතරයි කියන්නේ මේව ගැන ඉතර කලබල වෙන්න දෙයක් නැහැ. සර්වඥාතු මේක ඒකාන්තයෙන්ම හොඳට සිය යුක්තව ධර්මයේ අහන කෙනාගේ අතටම දෙනවා. පුජ්‍යලේ කියලා කියන්නේ මොකද්ද මේ හය තමයි. චක්කුසෝත ගාන කිව්වා කාය මන කිව්වාම මේ ඇහ කන දිව නාසය කාය මන තමයි. ඒ මනුස්සයා ජීවත් වෙන්න නම් අනිවාර්යයෙන්ම ආහාර තියෙන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම තියෙන්න. මේ දෙක එකතු වෙච්චාම මේ පුද්ගලයා සතියෙන් යුක්තව නොවි. මෙවුවා පිළිබඳව මට ඇහැ ලැබුණා, රූප ලැබුණා හරි හොඳයි. කන ලැබුණා, ශබ්ද ලැබුණා හොඳයි ආදී වශයෙන් රංජනය කරනවා නම් අනිවාර්යයෙන් මේ පුද්ගලයා පංච පාදානස්කන්ධයන්ගේ කන බාල භාවයටපත් වෙනවා. අනිවාර්යයෙන්ම පුනර්භවය ඇති කරන නන්දි රාග සාගත එතන එතනම අභිසන්දනය කරන තෘෂ්ණාවල නැති වෙනව නම් තෘෂ්ණාව නැති වෙන්නේ මෙතන. මේ සඳහා සංවචනාන්ත ඉදිරිපත් කළා තියෙන අපි කලින් මතක් කරගත්ත විදිහට කය සහ පොට්ටප්ප කියන පහසු තැන. මේ තැනින් පහසු වෙලා කටයුතු කරගෙන යනකොටත් ඉතාමත්ම රේඛීය සම්බන්ධතාවයකට පෙන්වන්න පුළුවන් නැත්නම් ත්‍රිමාන රූප සම්බන්ධතාවයකින් වෙයි පෙන්ලා දෙන්න පුළුවන් මූල කර්මස්ථානයම ආනාපානිකන කියන ආනාපාන කිඹීම හැකීම් කරන කිඹී නැහැ. සක්මන් භාවනාව කරන කෙනා ඒක. එනතම් වෙන සිත් ගන්නාසුළු නැත්නම් Tamanට හිත් වදින මොනම භාවනාවක් හෝ කරගෙන යනකොට ඒ අරමුණ විශේෂයි. එක චිත්තක්ෂණයෙන් චිත්ත අරමුණ මතුවෙන වාරයක් පාසා අලුතෙන් අලුතෙන් බලනවා නම් හැම අවස්ථාවකම ඒ අරමුණ වෙනස් කරලා පෙන්වන ගතිය තමයි ජීවිතය කියන්නේ. නමුත් යෝගාවචරියෝ සමහර විටක කොච්චරනම් පුරුද්දේ ඇබ්බැහියේ ඉන්නවද කියනවා නම් විනාඩි 10ක් 15ක් බලන් හිටිය එකමයි පේන්නේ කියලා කියනවා. ඇත්තනම් එක දිගට බලන් ඉන්න බැරි තරම් අරමුණ වෙනස් වෙනයි කියන්නේ. නමුත් මේ බොරු කියන්න හදනවවත් තවට්ටන්න හදනවත් නෙවෙයි මේ ධර්මතම නිත්‍ය සංඥාව තියෙනවා. එනිසා අපට ඒක කියෙද්දි විනාඩියකින් දෙකට හෝ විනාඩි 5න් 5ට හෝ කමක් නැහැ. මූල කර්මස්ථානයේ බලලා යම් කිසි වෙනසක් දකින්න පුළුවන් නම් ඒක ලොකු සමාරම්භයක්. ඒක තවත් වීර්ය වැඩි කරලා බැලුවොත් අරමුණ චිත්තක්ෂණයක් පාක වෙනස් මේ වෙනස් වීම නැත්නම් වෙනස් වීම ස්වභාව කරගත්තා වූ මෙවැනි අරමුණක් දිගට බලන්නේකට. භාවනා વિશે පිළිබඳවන දීර්ඝකම පහළ වෙන්න පුළුවන් ඒකාකාරීකම් බලන්න පුළුවන් මොකද එකම ඉරියව්ව එකම අරමුණේ ලැබෙන ලාභයක් නැහැ. නමුත් භාවනාවට සාදර වෙනවා. සමානම්බ වෙනවා නම් උන්ට දැක ගන්න පුළුවන් වෙනවා අරමුණේ සීඝ්‍රයෙන් වෙනස් වෙන සුළු ගති වැඩි වැඩියෙන් බලන්න වැඩි වැඩියෙන් වේ. මේන්න මේ හරි පැත්තට නිවන පැත්තට වැඩි යනවනම් බොහෝ වෙලා අරමුණේ ඉන්න පුළුවන් ගතියක් පහළ වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඒ වෙලාවේ අපි මේ හිතට වේදනාව නොදැනෙනවයි කියලා පරිසරයේ ශබ්ද නැති උනායි කියලා හිතවිලි නැති උනායි කියලා එහෙම එකක් නැහැ. හිතවිලි තිබුණා, වේදනාවක් තිබුණා, ශබ්ද ඇහුණා මූල කර්මස්ථානයේම ඉන්න පුළුවන් ගැටයක්. අන්න මේ විදිහට යම් වෙලාවක යෝගාචරය මේ Taman භාවනාවෙන් ලබාගත්ත මේ ගුණේ තේරුම් අරගෙන ඔය ඇනේ හැම එකටම උත්තර දෙන්න යන්නේ නැතුව මට තියෙන දැන් හිත දාගත්ත මූලට මූල දාලා අල්ලගත්ත මූල කර්මස්ථානයේම පවතින එකයි. ඒ දිගට වැඩි වේලාවක් ඉඳින්න භාවනාවේ ප්‍රගුණ භාවය වැඩි වෙනවා කියලා ආත්ම විශ්වාසයෙන් කටයුතු කරනවා නම් එතකොටත් උඹ සද්ද ඇහෙනවා. අන්නේ සද්ද පිළිබඳව විරංජනේ වෙන ඇති ඉස්හානත් ප්‍රබෝධය. මේ සද්ද වල අර්ථය නැතු යන. මූල කර්මස්ථානයේ ඉන්නකොට කවුරුහරි කුටු කුටු ගාලා ඇත්තම සද්දයක් ඕ ඇහෙනවා. අයියෙන් දොරක් පාරම අහන සද්දයක් හෝ ඇහෙනවා. නැත්නම් බල්ලෙක් වුණ සද්දයක් හෝ ඇහෙනවා. නමුත් ඒක වෙන විදිහට නම් සද්දෙට කරදර කරොත් සද්දේ තමන්න කරදර කරනවා. සද්ද ගණන් නොගෙන තමන්ගේ තියෙන අදිෂ්ඨාන ශක්තියත් මෙතෙක් කරපු අත්දැකීමත් අදහාගෙන මට මේ වෙලාවේ මූල කර්මස්ථානයේ ඉන්න පුළුවන් නම් ලොකු ලාභයක් ඒ මූල කර්මස්ථානයේම හිටියොත් අර ශබ්ද වලට මොකද වෙන්නේ? නිරංජතියේ කියලා බැඳෙන්නේ නැහැ. ඒක සාරද්ද වෙන්නේ. ඒක මත කෙලෙස් උපදින්න ශක්තිය නැති වෙනවා. ඒ පිටිය දුවෙන් ගිල මේ බල්ලකට අහන්න ඕන. නැත්නම් මේ දොරවල් අරනවා අහන කටියට උපදෙස් දෙන්න ඕන. මොනවාක්වත් හිතේ නැහැ. ඒ පිළිබඳව කිසිම දැඩි ආයාතයක්, අසහනකාරී ගතියක් පංචස්කන්ධේ කොහෙවත් ආවේ. මොකද ඔහුගේ අවධානය යොමු වෙලා තියෙනවාට මූල කර්මස්ථානය. නැත්නම් අවධානය යොමු කරන්න උත්සාහ කරන්නේ මූල කර්මස්ථානයට අමතක කරන්න හදනවා මේ බාහිර සත්‍ය. එතකොට මේ සත්‍යය පිළිබඳව කෙලෙස් ඇති වෙන තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම ගෙවෙනවා. මේක වැඩි බොහෝම විචිත්‍රයි හිතවිලි ගැන බලන්න. මූල කර්මස්ථානයේ කඩාබිඳ ගනිමින් හිතවිලි පහළ වෙනවා නම් ඒ හිතවිලි අර්ථ අපිට මතක තියෙන අන්තර්ගතයක් තියෙනවා. තුත් මෙවැනි වේදනාව අපහසුකම් කියෙදි මේ යම් යෝගාවචරයේ දිගින් දිගටම මූල කර්මස්ථානයේ ඉඳ හිත දැඩිව යොදවගෙන කටයුතු කරොත් ටික වේලාවක් යනකොට තේරෙන්න පටන් ගන්නවා හිතවිලි එනවා එතන බිඳිලා යනවා. මේ හිතවිලි වල විකර විකර සංවැල් ලැබීමක් නැති වෙනවා. ඒ වගේම හිතවිලි අන්තර්ගතයක් නැති වෙනවා මතකේ රඳන තියෙන කියන. ඒ මොකද හිතවිලි පිළිබඳව රංජනේ නැති වෙනවා. යම් දවසක ඔබ මූල කර්මස්ථානයේම සම්ම කරගෙන මූල කර්මස්ථානයේම පිහිට කරගෙන මේ විදිහට මේ හිතවිලි වලින් අපිට අවශ්‍ය නම් ඇඟේ දාන කරදර ගන්න පුළුවන් අවශ්‍ය නම් මූල කර්මස්ථානයේ සමාදන් වෙලා හිතේ අයින් කරන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති වෙච්ච දවසට අපි කියන එකට විතක්ක විදේ කියලා. විතක්කයන් ජය ගැනීමේ ශක්තිය. සාමාන්‍යයෙන් අපි මේ විදිහට ජය ගන්නේ බොහොම ලාභක විතක්ක. ආධුනිකයන්. පහුවෙනකොට පහුවෙනකොට ඊට වඩා ටිකක් අපිට හේතු සහිතයි කියලා හිතන විතක්කව ජය ගන්න පුළුවන් තත්ත්වයකට. අන්තිමට තමයි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන අන්තිම භයානක විතක්ක පවා ධර්මානුපස්සනාවේදී අර ගත්ත අත්දැකීමෙන් දිගට මේ යාම නිසා ජය ගන්න පුළුවන්. ඒ වගේම තමයි වේදනා විතක්ක, වේදනා විද්‍යය. මුංචුංචි වේදනා කොයි වෙලාවෙත් ඇඟේ තියෙනවා. ඒක තමයි මේකේ සඳහන් කරුවේ මේ ඇතුළතින් හට ගන්න වේදනාව. දිනේ වේදනාව පිළිබඳව හරිය කනගාට බලාපොරොත්තු සුන් වෙච්ච තත්ත්වයක් වෙනවා ආත්මචාරය. ඒ මූල කර්මස්ථානේ පුරුදු කරපේකරාට තේරෙනවා වේදනාව තිබුණත් මූල කර්මස්ථානයේ බහුලීගත කරනකොට වේදනාවෙන් එන බාධාව නැත කරමින් ඉන්න පුළුවන් බව යනකොට අවශ්‍ය නම් වේදනාව අමතක කරගෙන ඉන්න පුළුවන්. එතකොට අර වේදනාවෙන් මාව මැරෙයිද මට අන්තභාගය හැදෙයිද කොර වෙයිද ආදි වශයෙන් අර වේදනාව පිය දිල ගන්න පුළුවන් තත්ත්වෙ කුංචි වෙන්න පටන් ගන්නවා. වේදන මූල කර්මස්ථානය පිළිබඳ අධිෂ්ඨාන ශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. මෙතනදී හොඳට තේරෙනවා තේරුම් ගන්න පුළුවන්. මම මේ සාකච්ඡා කරන මූල කර්මත්තානයත් එක්ක සංසන්දනාත්මකව බාහිරින් පැවෙන අරමුණක් ආපුවාම මදහත් භාවනා සාර්ථකත්වයට යෝගාචරයට පේනවා. ඒ කරදර කංකටළු කරේ දාගත්තොත් සංසාරේ වැඩෙනවා. දුක වැඩෙනවා. සැප දුක් වේදනාවල් ප්‍රකට භාවය. ඒක ගණන් නොගෙන ඉන්න පුළුවන්කම සමාදන් වුණොත් දැන් තමන් කරපු භාවනාව තමන් අගය කරමින් මූණට මූණ දාලා තියෙන මූල කර්මස්ථානයේම සාකච්ඡා කරමින් බහුලිකත්වයකරණය කරන ගිය නිකම්ම නිකන් හැලෑ. හැලපතර බැමුව අතු ටිකක් වගේ. ඉති නේතු ය. මෙන්න මේක එනකොට යෝගාචර තේරෙනවා ඒ ඒ චිත්තක්ෂණي අවශ්‍ය නම් සංසාරේ බවා ගන්න පුළුවන් ඒ ඒ චිත්තක්ෂණي අවශ්‍ය නම් නිවන හදා ගන්න. මෙන්න මේ தත්ත්වය තමයි කියන්නේ සාන්දෘෂ්ටිකත්වය කියන්නේ. මේ වෙලාවේ අපට කියන්න පුළුවන් දෙයක් ඒක. කවදාකවත් එන ගුරුවරයා නැහැ. කවදාකවත් ඉඳන් පූර්වයෙන් කලින් කියාගත්ත අදහසක් නැහැ. කරලා කරලා කරලා පුරුදු වෙලා හරියට මූල කර්මස්ථානේ පවතිච්ච බාහිර කර්මයක් එනවා. දැන් හිත මම මොකද කරන්නේ? මූල කර්මස්ථානේ ඉන්නවද? බාහිර දෙයට යනවද? ආදී වශයෙන් හිත වික්ෂිප්ත වෙනකොට නෑ මම මූල කර්මස්ථානය ප්‍රධාන කරගෙන යනවා මේක අමතක කරනවා නැත්නම් මේක නොසලකා හරිනවා කියන නියම කළ යුතු සම්‍යක් සංකල්පය පහළ වුණොත් බොහෝම ඉක්මනට ඒක වීර්යයක් පහළ වෙනවා සතියක් පහළ වෙනවා සමාධියක් පහළ වෙනවා ඒක නිසා මේ ඊරෝධ සත්‍ය පිළිබඳව සාකච්ඡා කරනකොට කාරණාව හරියට සිදු කරගෙන තේරුම් ගත්තොත් ඒකම නිරෝධ සත්‍යයක් වෙනවා ඒකම තමංගේ මේ දුක්ඛාදමන ශක්තියක් වඩපත් වෙනවා යෝගාවචරයට පුදුමාකාර ආත්ම ශක්තියක් ආත්ම දුක මේ අධිකාර ශක්තියක් වඩන ගැටයක් වෙනවා නමුත් අවාසනාවකට වගේ මේ දෙක පුදුමාකාර විදිහට ඈත් කරන්න උත්සාහ කරනවා මේ ආගංකාරය. නිවන ඉන්න ගන්න සංසාරේ බෑ සංසාරේ ඉන්න ගන්න නිවන බෑ කියන. ඒක මේ වැටෙන් එහා පැත්තේ මෙහා පැත්තේ වගේ බොහොම සංහිත දෙකක්. එහෙම කතා කරනවටවත් කැඩෙනවා. මොකද මේ ආගම වලාගෙන වඩාගෙන කන කච්ච කරාගෙන කන ආයත ඒකට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ පිට කවුරුත් පතන්නේ නැහැ. මොකද යෝගාචරය දන්න තමයි ළඟමයි මේක තියෙන්නේ කියලා. ඒ නිසා ආගම හරිම විරුද්ධයි. හරිම අකමැති ධර්මේ නැගලා යනවා. මොකද ධර්මේ කවදාවත් ආගමට විරුද්ධ වෙන්නේ නැහැ. මොකද ධර්මයේ දෙන්න අපි හේතුනේ උනගේ කියන ආගම් තමයි. හොඳ ලබක දෙක තමයි. ඒ නිසා මේ නිවන මේ සංසාරේ කියන මේ දෙක ළඟට යනකොට යෝගාචරයට පුදුමාකාර විදර්ශනා ශක්තියක් නැති වුණොත් තර්ක ඥාණය නම් කවදාකවත් හිතෙන්නේ නැහැ. ඇහුදෙන් ගන්නත් බැහැ. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ මෙවැනි ධර්ම කොටස අහනකොට තමයි අපිට වර්තමාන මොහොතේ Tamange තියෙන වටිනාකම ඉතාමත්ම කැපී පෙනෙන විදිහට වැටෙන්න පටන් අරගන්නේ. ඒ වැටහීමයි වටහා දීමයි වැටෙන්න ලැබෙන සතුටමයි මෙන්න ධර්ම දේශනා කිරීමේ පරමාර්ථය. ඒ නිසා අදත් මේ එකතු කරගත්ත ධර්ම කොටස තම තමන් මේ කරගෙන යන වැඩේට ධෛර්යයක් පෙළගැස්මක් වෙනසම හේතු වේවා කියන ප්‍රාර්ථනාවයි අද මේ ධර්ම දේශනාවෙන් සමාප්ත කරන්න බලන්න.